සුවිශේෂ වූ සම්ප්‍රදායක් පිළිබඳවත් මේ නිකිනිපුර පසළොස්වක බොහෝ දිනේදී සිහිපත් කරන්නට පුළුවන්කම තිබෙනවා ඒ තමයි ආර්ය වංශ සම්ප්‍රදාය. ආර්ය වංශ සම්ප්‍රදාය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය වංශ සූත්‍රය පාදක කරගෙන එදා දේශනා කරන්නට යෙදුණු ආර්ය වංශ සූත්‍ර දේශනාව ධර්මාශෝක රජුරුවන්ගේ කාලයේදී මේ ආර්ය වංශ දේශනාව භික්ෂුන් වහන්සේලා අතර ගිහි පිරිස් අතර බොහෝ ප්‍රචලිත දේශනාවක් බවට පත් වුණා. ඒ වගේම ලංකාව තුල ආර්ය වංශ දේශනාව විවිධ අවස්ථාවන්හිදී බොහෝ භික්ෂුන් වහන්සේලා විසින් මේ නිකිනි පුරපසළොස්වක පොහොය වස්සාන ඍතුවේහි පුරපසළොස්වක පොහොයක් විදිහට දකින්නට ලැබෙන පළවෙනි පොහෝ දිනයේදී සිද්ධ කරපු බව අපේ ඉතිහාසය තුළ සඳහන් වෙලා තියෙනවා. ආර්ය වංශ සූත්‍ර දේශනාව තුළ භාග්‍යතුන් වහන්සේ විග්‍රහ කරලා දක්වලා තියෙන්නේ මේ ප්‍රත්‍ය ධර්මයන්ගෙන් භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ ජීවිතය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා නැවත වතාවක් ඒ ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව නුවණින් සලකා කටයුතු කිරීම කියන කරුණු පාදක කරගෙනයි ඒ ආර්ය වංශ සූත්‍ර දේශනාව සිත කරලා තිබෙන්නේ. එනිසා ඒක ගිහි පින්නතුන්ටත් අදාළ කරුණක් ලෙසම එදා සමාජය තුළ විග්‍රහ කරලා දේශනා කරන්නට යෙදුණා. වෝහාරික තිස්ස රජුරුවන්ගේ කාලෙදී වෝහාරික තිස්ස රජුරුවන් විසින් ලංකාව පුරාම විවිධ ස්ථානයන්හිදී මේ සූත්‍ර දේශනාව සිද්ධ කරවන්නට යෙදුණු බව ඉතිහාසය තුළ සඳහන් වෙලා තිබෙනවා. ආර්යවංශ සූත්‍ර දේශනාව සැබවින්ම වටිනා සූත්‍ර දේශනාවක්. භික්ෂුන් වහන්සේලාට ඒ භික්ෂුන් වහන්සේ නමකගේ ජීවිතය පැවැත්ම පිළිබඳව සිතන්නට මෙහෙයවන සිත් යොමු කරන දේශනාවක් තමයි ආර්ය වංශ සූත්‍ර දේශනාව. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ භික්ෂු මහා සංඝරත්නය අනුගමනය කරන අපේ ගිහි පින්නතුන්ටත් ඒ අනුසාරයෙන් තමන්ගේ ජීවිතය කොහොමද සකස් කරගන්නේ කියන එක පිළිබඳව නැවත වතාවක් සිහිපත් කරන සූත්‍ර දේශනාවක් ලෙස ආර්ය වංශ සූත්‍ර දේශනාව දක්වන්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම වර්ණනා කරන්නට යෙදුනා අල්පේච්ඡ සන්තුට්ඨිතාදී ගුණධර්මයන් පිළිබඳව. ජීවිතය අල්පේච්ඡව ගත කරනවා නම් ඒහා සමාන සැනසීමක් වෙන ඇත්තේ නැහැ. ජීවිතය කෙනෙකුට අල්පේච්ඡතාදී උතුම් ගුණධර්මයන් සහිතව ගත කරන්නට පුළුවන් නම් ඒ ජීවිතය පූජ්‍යාර්හ ජීවිතයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ ජීවිතය තුළ ඒ අල්පේච්ඡ සන්තුට්ඨි ගුණයන් ඔප්නැංවීම සඳහා මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නට යෙදුණා. වසාන කාල පරිච්ඡේදයේ භික්ෂුන් වහන්සේලාට නිරන්තරයෙන්ම ප්‍රත්‍යපහසුකම් සැලසෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසාම මේ ප්‍රත්‍යපහසුකම් හමුවේ භික්ෂුන් වහන්සේලාට ප්‍රමාද නොවීම පිණිස නැවත සිහිපත් කිරීමක් විදිහටත් මේ ආර්යවංශ සූත්‍රය එදා සමාජය තුළ භාවිත වූ බව දකින්නට පුළුවන්කම තිබෙනවා. ආර්යවංශ සූත්‍ර දේශනාව දිහාවට අපි හැරිලා බැලුවොත් මේ ආර්යවංශ සූත්‍රය තුළ උතුම් වංශයක් නැතිනම් උතුම් පැවැත්මක් පිළිබඳවයි දැක්වෙන්නේ. සන්තුට්ඨි ඉතරීතරේන චීවරේන එතකොට සන්තුට්ඨිය හෝති ඉතරීතරේන චීවරේන කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ චීවරයේහි සන්තුෂ්ටි භාවය ඇති කරගන්නේ කොහොමද කියලා. වස්ත්‍ර කියලා කියන්නේ ඇඳුම් පැළඳුම් කියලා කියන්නේ අපි කාටත් ජීවත් වෙනකොට අත්‍යවශ්‍ය දෙයක්. වික්ෂුන් වහන්සේ නමක් හැටියට නම් චීවරය වික්ෂුන් වහන්සේ නමකට අවශ්‍ය වන දේ වගේම ගිහි අය හැටියට ඔබට ඇඳුම් පැළඳුම් අවශ්‍ය වෙනවා. මෙන්න මේ දේවල් වල සංවරය පිණිස මේ දේවල් වල පමන දැන පරිහරණය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ අවවාද ලබා දුන්නේ භික්ෂුන් වහන්සේ නමක් නම් ඒ භික්ෂුන් වහන්සේට අවවාද කළේම පංසකෝල චීවරං නිසාය පබ්බජ්ජා తත්‍රතේ යාව ජීවං උස්සාහෝ කරණියෝ පංසකෝල චීවරේ නිසා තමයි මේ පැවිද්දගේ පැවිදි ජීවිතයේ තිබෙන්නේ తත්‍රතේ යාව ජීවං උස්සාහෝ කරණියෝ එහිදී ඔබ විසින් දිවි ඇතිතාක් උත්සාහ කළ යුතුයි ඒ පාසුකූල චීවරයෙන් යැපීම සඳහා කියලා. ඒ කියන්නේ භික්ෂුත්වයේ තුල අවම යැපීමක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම දේශනා කරන්නට යෙදුණා. අතිරේක ලාභ හැටියට මේ කපු රෙටි ආදී නොඑක් වටිනා රෙදි වර්ග වලින් සකස් කරන ලද චීවර ලැබෙන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් ඒ සියල්ලක්ම අතිරේක ලාභ පැවිද්දෙක් විදිහට නම් පැවිද්දා පාංශකූල චීවරය සඳහා උත්සාහවත් විය යුතුයි කියලායි භික්ෂුන් වහන්සේලාට අවවාද කළේ. ආර්යවංශ දේශනාවම අපේ ගිහි ප්‍රතිපදාවට ගලපා ගැනීමේදී අප දකින්නට අවශ්‍ය වන දේ තමයි ඔබ ඔබේ ඇඳුම් පැළඳුම් පිළිබඳව පළමුව ඇති කරගන්න ඒ සන්තුෂ්ටි භාවය මූලිකවම ඔබට අවශ්‍යතාවයක් විදිහට සලකන්නට පුළුවන් දෙයක් තමයි ඔබේ ඒ ඇඳුම් පැළඳුම් ආදිය කියලා කියන්නේ. ඇඳුම් පැළඳුම් ආදිය තුළ අපි සංවරයට පත්වීම ඔබට බෞද්ධයෙකු හැටියට සිහි කල්පනාවෙන් නුවණින් කළ යුතු දෙයක් හැටියටයි අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඔබ ඔබේ ජීවිතයේ දිහාවට ටිකක් හැරිලා බලන්න. ඔබේ ජීවිතයේ දිහාවට හැරිලා බලනකොට ඔබට පෙනෙයි වස්ත්‍ර නිසා, ඇඳුම් පැළඳුම් නිසා ඔබ ජීවිතේ කොච්චර කැපකිරීමක් කරනවද? එහෙමත් නැතිනම් ඒ දේවල් නිසා තෘෂ්ණාවෙන් ඔබ මුලාවටපත් වෙනවද කියන එක පිළිබඳව ඔබට නැවත සිතා බලන්නට පුළුවන්කම තිබෙනවා. පින්නතුනේ වස්ත්‍ර ආභරණ නැතිනම් මේ දේවල් පවතින්නෙම අපිට ප්‍රයෝජනීය සඳහා සීතෝෂ්ණාදීන් පීඩාවන්ගෙන් වළක්වා ගන්නට, ඒ වගේම මැසිමතුරු ආදී උවදුරු වලින් ආරක්ෂා වන්නට, ඒ වගේම ශරීරයේ වසා ගැනීම සඳහා උපකාර වන දෙයක් තමයි වස්ත්‍ර කියලා කියන්නේ. නැතිනම් ඇඳුම් පැළඳුම් කියලා කියන්නේ. මෙන්න මේ දේ අපි යම් විදිහකින් පාවිච්චි කරනවා නම් තෘෂ්ණාව වැඩි වෙන විදිහට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේම ඒ දේවල් තෘෂ්ණාව වැඩි වෙන විදිහට පාවිච්චි කරන්නට එපා කියලා. ඒකෙන් අදහස් කරන්නේ ඔබ ගිහි පින්වත්තුන් විදිහට ඔබ වටිනා ඇඳුම් අඳින්නට එපා, වස්ත්‍රාභරණ පාවිච්චි කරන්නට එපා කියන එක නෙමෙයි. ඔබ මනසින් මේ දේවල් පිළිබඳව ඇලිලා ඒ දේවල් සාරය කොටගෙන, ඒ දේවල් හරය කොටගෙන ඔබේ ජීවිතයේ ඒ වෙනුවෙන් ගොඩක් කැප කරන්නට එපා. ඔබ ඒ තුල සන්තුෂ්ටිය උපදව ගන්නට ඕනේ ලද දෙයින් සතුටු වෙන ගුණය ඔබ ඔබ තුල උපදව ගන්නට අවශ්‍යයි කියන එක. මොකද ඒ තුල එතකොට අපිට පුළුවන්කම තියනවා අත්ත්ුක්ඛංශන පරවම්භනාදිය ඇති කරගන්නේ නැතුව ඉන්න. ඒ කියන්නේ වස්ත්‍රාභරණ ආදිය තුලින් තමා උසස් කොට ගැනීම සහ අනුන් හෙලා දැක්වීම ආදී දේවල් ඔබට ඇති කරගන්නේ නැතුව ඉන්නට පුළුවන්කම තියෙනවා ඒ පිළිබඳව වස්ත්‍රාභරණ ආදීන් සිදුවන කාර්ය පිළිබඳව ඔබ තේරුම් අරගෙන ඉඳින්නේ. ඒ වගේම ඒ iterator පිණ්ඩපාතයෙන් සන්තුෂ්ඨයටපත් වීම තමයි දෙවැනි ආර්ය වංශ ප්‍රතිපදාව හැටියට දේශනා කරන්නට යෙදුනේ. මේ කරුණු පිළිබඳව සූත්‍රයට අනුරූපව බැලුවොත් අපිට බොහෝ දීර්ඝ ලෙස මේ කරුණු සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබුණත් මේ වෙලාවේදී සංක්ෂිප්ත අර්ථ සිහිපත් කිරීමක් විදිහටයි මේ කරුණු ඔබට සිහිපත් කරන්නේ. ඊතරීතර පිණ්ඩපාතයේ භික්ෂුන් වහන්සේ නමකට ඒ සිහිපත් කළ යුතුම දෙයක් එතන ලද දෙයින් සතුටු වීම කියන එක. අපේ මූලික අවශ්‍යතාවයක් තමයි ආහාර පාන කියන දේ. ආහාර පාන කියන දේත්න තෘෂ්ණාව වැඩෙන විදිහට හොයාගෙන යෑම තමයි සාමාන්‍යයෙන් සිතක ස්වභාවය. නමුත් ධර්මානුධර්ම ප්‍රතිපදාවක ජීවත් වෙන කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ අනුදෙන වදාලේ ඒ දේවල් පිළිබඳව තෘෂ්ණාවෙන් හොයාගෙන යන විදිහකට යන්නේ නැතුව ආහාරය පිළිබඳව නුවණින් සලකා කටයුතු කරන්නට කියලා. ඒකෙන් කියන්නේ හොඳ ආහාර ගන්නට එපා කියලා නෙමෙයි. තෘෂ්ණාව නොවැඩෙන විදිහට ඒ කුසට සරිලන ආහාරයක් අනුභව කළ යුතුයි. ඒ වගේම ඒ දේ පිළිබඳව ඔබ දිව පිනවීම පිණිස කටයුතු සිදු නොකොට කයෙහි යැපීම සඳහා අවශ්‍ය වන පරිදි ඒ ආහාරය පරිභෝජනය කළ යුතුයි කියලා. වික්ෂුන් වහන්සේලාට නම් අවවාද කළේම විද්‍යාලෝප භෝජනං නිසාය පබ්බජ්ජා తත්‍රත්තේ යාව ජීවං උස්සාහෝ කරණීයෝ යනුවෙන් ඒ කියන්නේ පින්දුසිඟා යෑම නිසා තමයි වික්ෂුන් වහන්සේ නමකගේ පැවිද්ද තිබෙන්නේ ඒ නිසා දිව්‍ය අතීතාත් ඒ පින්ඩපාතයෙන් යැපීම සඳහා උත්සාහවත් වන්න අතිරේක ලාභ හැටියට ගෙනවිත් දෙන දාන ආරාධනා කොට සිදු කරලා ලබා දෙන දාන ආදී නොඑක් මේ මහා දාන ලබන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් මේ සියල්ලම අතිරේක ලාභ පමණයි පැවිද්දටි පැවිද්දට නම් තිබෙන්නේ අර පිඬු සිඟා යෑමෙන් යැපෙන පිඬපාත භෝජනයයි කියලා දේශනා කළා. ඒ තමයි අවමයෙන් යැපීම පැවිදි ජීවිතයක් තිබෙන්නෙම හැඩ ගැස්වෙන්නෙම ඒ අවමයෙන් යැපීම සඳහා. පින්නතුනේ ඒ අවමයෙන් යැපී අපි කටයුතු සිද්ධ කරන්නට උත්සාහවත් වන්නට ඕනේ ගිහි ජීවිතයක කටයුතු කරන ගිහි පින්නතෙක් නමුත් ඒ තමයි ආහාර පානය තුල කැම බීම තුල පුත්‍ර මාංශ සංඥාව එළඹවාගෙන ආහාර ගැනීම කියන දේ. ඒ කියන්නේ ඒ පිළිබඳව තණ්හාවෙන් බැඳිලා රස තෘෂ්ණාවට අනුරූපව කටයුතු කිරීම වලක්වාලමින් තමන්ගේ හිතට ආහාරය අවශ්‍ය වන්නේ ඇයිද කියන එක පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක් ඇති කරලීම තමයි එහි මූලික පරමාර්ථය බවට පත්වන්නේ. ඒ වගේම තමයි සෙනසුන් වික්ෂුන් වහන්සේ නමකට නම් ඒ සේනාසනය ගිහි ඔබට නම් ඔබ ඉන්න ගෙවල් දොරවල් ආදී දේවල්. මෙන්න මේකත් සිහිනුවණින් යුක්තව පරිහරණය කළ යුතු දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද මේ දේවල් වල මූලික අවශ්‍යතා හැටියට පැන නගින පෙනෙන මේ දේවල් තුල තමයි අපේ ජීවිතය ගොඩක් වෙලාවට සංකීර්ණ කරන්නේ. මේ දේවල් වල ප්‍රමාණය දැනගෙන අවශ්‍යතාවයේ තේරුම් අරගෙන ජීවත් වෙන කෙනෙකුට නම් මේ දේවල් මැත්තේ තමන්ගේ ජීවිතය ගත කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හොඳට ගයක් දොරක් හදන්නට එපා කියලා නෙමෙයි. ගිහි පින්නතෙක් හැටියට ඔබට ඒ පිළිබඳව තෘෂ්ණාවෙන් නොබැඳී ඉන්නට උත්සාහවත් වන්නට පුළුවන් නම් ඒක තමයි බෞද්ධ දර්ශනය ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු ඒ ක්‍රමෝපාය බවට පත්වන්නේ. වික්ෂුන් වහන්සේලාට නම් අවවාද කළේම රුක්කමූල සේනාසනං නිසාය පබ්බජ්ජා తත්‍රතේ ආවජීවං උස්සාහෝ කරණීයෝ කියලා. පැවිද්දගේ පැවිද්ද තියෙන්නේ රුක්මූල සෙනසුන නිසා ඔබ දිව්‍ය අතීතා කේ සඳහා උත්සාහවත් විය යුතුයි කියලයි භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කළේ. ඒ කියන්නේ ගහක් මුලක විවේකීව වැඩ ඉන්නට පුළුවන් නම් ඒ පැවිදි ජීවිතය හරි ලස්සනයි. ඒ පැවිදි ජීවිතය හරි සුන්දරයි. අවමයෙන් යැපීම උපරිමය කොටගත් ශාසනයක් තමයි සම්බුද්ධ ශාසනයේ භික්ෂුවගේ ජීවිතය. අවමයෙන් යැපීම උපරිමය කොටගත්. ඒ කියන්නේ භික්ෂුවගේ භික්ෂු ජීවිතයේ උපරිමය තමයි මේ අවමයෙන් යැපෙන අල්පේච්ඡ සන්තුෂ්ටි ජීවිතය කියලා කියන්නේ. උන්වහන්සේලා පරිහරණය කරන්නේ තොන් සිවුරක්, පිඬු සිඟා යෑම ගරුකොට ජීවත් වෙනවා. ඒ වගේම රුක්මුල් සෙනසුන ගරුකොට ජීවත් වෙනවා. මේක තමයි නියම පැවිද්දෙකුගේ නියම පැවිදි ජීවිතය බවට පත්වන්නේ. ඉතින් ඒ වික්ෂුන් වහන්සේලා ඒ තන බොහොම කැමැත්තෙන් කටයුතු කරනවා. ඒ වගේම ශාසනික පැවැත්ම සඳහා උපකාර වන වෙහෙර විහාර ආදිය තුලත් උන්වහන්සේලා කටයුතු කරනවා. කිසිම බැඳීමකින් තොරව කටයුතු කරන්නට වික්ෂුන් වහන්සේලා උත්සාහවත් වෙනවා. ඒක තමයි පැවිදි ජීවිතයේ තිබෙන පරමාර්ථය බවට පත්වන්නේ. ඉතින් ගිහි ඔබටත් ඒ අනුසාරයෙන්මයි අවවාද කළ යුත්තේ ඔබත් ජීවත් වෙන්නට කටයුතු කරනකොට මූලික අවශ්‍යතා විදිහට හඳුනාගන්නේ ඇඳුම් පැළඳුම් කෑම බීම සහ වාසස්ථාන. මෙන්න මේ දේවල් වල ඔබේ සංවරය පවත්වා ගන්නවා නම් ඔබේ ජීවිතේ නිකම්ම අල්පේච්ඡ ජීවිතයක් බවට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. අනුන් මත යැපෙන ජීවිතයක් බවට ඔබේ ජීවිතේ පත් කරගන්න නැතුව ඔබට ඔබ මත යැපෙන ජීවිතයක් ඔබට ඇති කරගන්නට පුළුවන් නම් ඒ තමයි වටිනාම දේ බවට පත් වෙන්නේ. ඔබ ඇඳුම් අඳින්නෙම අනිත් අනිත් අයට ඔබව ලස්සනට පේන්න ඕනේ කියලා හිතාගෙන අනිත් අයගේ හිත ගැන හිත හිත සතුට වෙමින් නම් ඔබ ඇඳුම් පරිහරණය කරන්නේ ඔබ නිවාසස්ථාන හදන්නේ ඔබේ ප්‍රයෝජනයට වඩා අනිත් අයට පේන විදිහට නම් අනිත් අයට අනුරූපව ඒ අය ඒ පිළිබඳව බලලා සතුටු වෙන විදිහ දිහා අනුන්ගේ හිත දිහා බල බල නම් ඒ දේ කරන්නේ ඒක අල්පේච්ඡ ජීවිතයක් බවට පත්වන්නේ නැහැ ඒක මහේච්ඡ ජීවිතයක් බවටයි පත්වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහි පරමාර්ථය දැනගෙන, එතන සිදුවන කාර්ය දැනගෙන ඒ දේවල් නුවණින් පරිහරණය කරන ලෙස. ඒ වගේම මෙතනදී ආර්ය වංශ ප්‍රතිපදාවෙහි හතරවන අංගය පිළිබඳව තමයි මෙතනදී මූලික වැඩි අවධානයක් යොමු කරන්නට මම කල්පනා කළේ. ඒ තමයි භාවනා රාමෝ භාවනා රතෝ භාවනා රාමයේ සහ භාවනා රතය පහනා රාමෝ පහන රතෝ පහනා රාම සහ පහන රතේ කියන මෙන්න මේ කරුණු ද්විත්වය පිළිබඳව ඒ කියන්නේ අපේ හිත භාවනාවෙහි අලවා වාසය කිරීමත් ප්‍රහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කටයුතු කිරීමත් තමයි මේ භාවනා රාම සහ භාවනා රත කියන දේත් පහනාරාම සහ පහන රත කියන දේත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. ඒ නිසා මේ භාවනාරාම සහ පහනාරාම කියනකොට මේ භාවනාව නැතිනම් අපේ හිතේ දියුණුව අපි ඇති කරගන්නේ කොහොමද? කුමන ධර්මයන්ද අපි ප්‍රහාණය කළ යුතු දේ බවට පත්වන්නේ? අන්න ඒ තමයි වැදගත්ම දේ හැටියට අපිට සලකන්නට පුළුවන්කම තිබෙන්නේ. ඔබේ ජීවිතයේ අල්පේච්ඡ වන තරමට, ඔබේ ජීවිතයේ සන්තුෂ්ටි ජීවිතයක් වන තරමට ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ ජීවිතේ බොහොම පහසුවෙන් භවනාරාම කියන ගතිගුණය ඔබේ ජීවිතේ ඇති කරගන්නට. ඒ කියන්නේ භවනාවේහි ඇලුණුකම ඔබේ ජීවිතේ ඇති කරගන්නට. ඔබ භාවනාවේහි නොඇලෙන්නේ, භවනාවේහි නොයෙදෙන්නේ ඔබේ ජීවිතේ ඊට වඩා වටිනා ගොඩක් දේවල් ඔබට භෞතිකව පෙනෙන නිසා. පිනතුනේ හැම දෙයක්ම ඔබේ ලෙඩවීමත් එක්ක මරණයත් එක්ක මහලු බවත් එක්ක ඔබට අත්හැරිලා යන දේවල්. ඔබ ජීවිතේ මොන දෙයක් ගොඩනගා ගත්තත් ඒ සෑම දෙයක්ම ඔබට ඔබේ මරණය, මහලු බව, ලෙඩවීම මේ දේවල් එක්ක ඔබට අත්හැරිලා යනවා. මේ කාල පරිච්ඡේදය ඔබට පිළිබඳව හොඳටම පැහැදිලි කරන කාල පරිච්ඡේදයක් නේ. මේ තියෙන රෝගාබාධ තත්ත්වයන් එක්ක අඩුම තරමේ ඔබට ඒ රෝගේ වැළඳුනොත් ඔබත් එක්ක ඉන්න කෙනෙකුටවත් ඔබත් එක්ක ජීවත් වෙන්න ඊට පස්සේ සමීපයට එන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි ඔබත් එක්කම ජීවත් වෙන්න නැතිනම් ඔබ නිරන්තරයෙන්ම ඇසුරු කරන දෙයක් තියෙනවා. ඒ තමයි හිත. ඔබ හිත සකස් කරගන්නට දෙන ඉඩකඩට වඩා ඔබ අද දවසේදී භෞතිකය සකස් කරගන්නට ඉඩ දුන්නට ඒ කිසිම දෙයකට පුළුවන් කමක් නැත්තේ නෑ පින්නතුනේ ඔබව ලෙඩ නොවි තියාගන්න ඔබව වයසට නොගොස් තියාගන්න ඔබ මරණයටපත් නොවි තියාගන්න ඒ කිසිම දෙයකට පුළුවන් කමක් නැත්තේ නෑ නමුත් ඔබට පුළුවන්කම තියනවා ඔබේ හිත හදාගත්තොත් ඒ දේවල් මත වැටෙන්නේ නැතුව ඒ දේවල් මත තැවරෙන්නේ නැතුව ඔබේ හිත සකස් කරගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි වැඩිපුර උත්සාහවත් වන්නට ඕනේ පින්නතුනේ අපි ජීවත් වීම සඳහා අර හැම මොහොතකම නැති වෙලා යන්නට පුළුවන්කම තිබෙන අපෙන් ගිලිහිලා යන අර ප්‍රත්‍ය දේවල් ටික හදාගන්නද. ඒ කියන්නේ ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ඒ වගේම වාසස්ථාන ආදී දේවල් ටික හදාගන්නද එහෙම නැතිනම් අපේ හිත හදාගන්න පැත්තද කියන එක ගැන ඔබම ටිකක් කල්පනා කරලා බලන්නට අවශ්‍යයි. මොකද සකස් කරගත්ත හිත තමයි හැමදාම සැපගෙන විත්තුන්නේ. ඔබ මහා ධනෙන් ආඩ්‍යවලා ඔබට අඳින්න වටිනාම ඇඳුම් දස දහස් ලක්ෂ ගණනින් තිබුණත් පිනතුනි වැඩක් නැහැ හිතේ සතුටක් නැත්තම්. හිතේ තෘප්තියක් නැතිනම් ඒකක්වත් ඇති වැඩක් නැත්තේ නැහැ. හිතන්නකෝ ඔබට දහස් ගණන් වටිනා ඇඳුම් පැළඳුම් දහස් ගණනක් තියෙනවා. එක මොහොතකට ඔබ අඳින්නේ කැඳුමයිනේ. ඔබට ආහාර පාන මහ වටිනා ගොඩක් තියෙනවා. ඔබට කන්න පුළුවන්කම තියෙන්නේ ඔබේ බඩ පිරෙනකන් විතරයිනේ. ඒ වගේම ඔබට ඉන්න පුළුවන්කම තියෙන්නේ එක තැනක එක ගෙදරක විතරයිනේ. නිදාගත්තොත් නිදාගන්නේ ඒ ගෙදරත් එක තැනක එක කාමරයක විතරයිනේ. හිටගෙන හිටියත් ඔය කකුල් දෙක පිහිටන තැන විතරයිනේ ඔබ වාසය කරන්නේ. හැබැයි ඔය හැම තැනකදීම ඔබ ඔබේ හිත සතුටින් තියාගන්නට පුළුවන් කමක් නැත්නම් සැනසීම උරුම කරන තැනක් ඔබ හොයාගත්තේ නැත්නම් ඔබට හැමදාම දුකසේ වාසය කරන්නටයි සිද්ධ වෙන්නේ. ඔබව සතුටින් තියන්න අර දේවල් වලට පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ නිසායි චිත්තං දන්තං සුඛවහං দমনය කරන ලද සිතයි සැප එලවන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එනිසා භාවනා රාමතාවය අපි ඇති කරගන්නට අවශ්‍යයි. පහනාරාමතාවය අපි ඇති කරගන්නට අවශ්‍යයි. ඒ කියන්නේ භාවනාව කියලා කියන්නේ අපේ හිතේ ඇති කරගනු ලබන දියුණුව. ඒ දියුණුව අපි ඇති කරගන්නට අවශ්‍ය වන්නේ කුසල භාවනාවන්ගෙන් නැතිනම් කුසල ධර්මයන්ගේ අපේ සිත දියුණු කිරීම තුළින්. එතකොට කොහොමද අපි මේ භාවනාරාමතාවය සහ පහනාරාමතාවය ඇති කරගන්නේ? පිනතුනේ ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කළ යුතුයි. ප්‍රහාණය කළ යුතු දේ බවට පත්වන්නේ අපේ හිතේ පවස්නා කෙලෙස් ධර්ම. ඒ කියන්නේ හිතේ තිබෙන ලෝභ දේශ මොහ කියන මේ අකුසල ධර්ම තමයි ප්‍රහාණය කළ යුතු දේ බවට පත්වන්නේ. තව විදිහකින් කියනවා නම් සමුදේ සත්‍ය තමයි ප්‍රහාතව්‍ය දේ බවට පත්වන්නේ. එතකොට සමුදය සත්‍ය ප්‍රහාණය කිරීම සඳහා ඒ කියන්නේ දුක උපදවන తত্ত্বය ප්‍රහාණය කිරීම සඳහා ඔබ භාවිත කළ යුතු දේ බවට පත්වන දේ තමයි භාවනාව කියලා කියන්නේ. ඒ භාවිත කරන දේ ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙමත් නැතිනම් ඒ උතුම් ප්‍රතිපදාව. එතකොට මේ ප්‍රතිපදාව තුලත් ඔබට තියෙන්නට අවශ්‍යයි සම්මා දිට්ඨිය නැමැති මේ මූලික අංගය. යහපත් දැකීම කියන දේ. යහපත් දැකීමකින් තොර ජීවිතයක ඕනෑ තරම් කෙලෙස් ධර්මයන්ට ඉඩ කඩ තිබෙනවා. එනිසා ප්‍රහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණය කිරීමට අවශ්‍ය වන පරිදි අපේ භාවනාව අපි සකස් කරගන්නට අවශ්‍යයි. එතකොට මේ භාවනාව අපි සකස් කරගන්නකොට අපේ හිත දියුණු කිරීම එහි මූලික ලක්ෂණය විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. නොය කර්මණුවල ආස්වාදානු දර්ශීව වාසය කිරීම. ඒ කියන්නේ හිතට එන එන නොය කර්මණු සැපසහගත දේවල් හැටියට අරගෙන ඒ දේවල් පස්සේ හඹාගෙන යන මනසක් තියෙන පුද්ගලයෙකුට කවදාවත් හිතේ එකඟ බවක් ඇති කරගන්නට පුළුවන් කමක් නැත්තේ. එක තැනකට ගිහිල්ලා නිශ්චලව ඔබ ඉඳගත්තුත් මේ පොහෝ දිනේදී ඔබ ටිකක් විනාඩි 5ක් 10ක් එක තැනකට වෙලා ඉඳගෙන මොහොතක් Tamange හිත පැත්තට හැරිලා හිත දිහා බලාගෙන ඉන්න ඔබට තේරෙයි ඔබේ හිත මොනතරම් අරමුණු සමුදායක සැරිසරනවද සිතුවිලි වැල්වල ඔබේ හිත ගමන් කරනවද කියන එක. වෙනතුනි මෙන්න මේ తත්වය තමයි අර රූපාදී ධර්මයන්හි හිතේ තියෙන හැසිරීම නැතිනම් ආස්වාද ආස්වාදානු දර්ශනය කියලා කිව්වේ. මෙන්න මේ විදිහට වාසය කරන ඔබට පළමුවෙන්ම භාවනාවක් පිළිබඳව අපි කතා කරනකොට චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩනගා ගැනීම ගැන කතා කරනවා. ඒ තමයි සිතේ එකඟ බව ඇති කර ගැනීම කියලා කියන්නේ. සිතේ එකඟ බවක් ඇති කරගන්නකොට ඔබට පුළුවන්කම තිබෙනවා පින්නතුනේ ඔබේ චිත්ත ඒකාග්‍රතාවය ගොඩනගා ගැනීමේදී සම 40 කර්මස්ථානයන්ගෙන්ම ඕනෑම කමතහනක හිත පාවිච්චි කරලා භාවිත කරලා හිත සමතේකට පත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. එයින් सिद्ध කරන්නේ මේ විසිරුණු හිත එක අරමුණකට ගැනීම කියන දේ. හිත ස්වභාවයෙන්ම අරමුණු වල විසිරලා තියෙන්නේ. ඒ විසිරුණු අරමුණු වල වල ඒ විදිහට සැරිසරන්නට නොදී එක අරමුණකට සිත කැටිකොට ගැනීම තමයි අපි සමත භාවනාවකින් සිද්ධ කරන දේ බවට පත් වෙන්නේ. ඒකට ඒ විදිහට හිත එකඟ කරන්නේ අපි යම් අර්ථයක් සම්පාදනය කර ගැනීම සඳහා. මොකද්ද අපි සම්පාදනය කරගනු ලබන අර්ථය? ඒ තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය උත්පාදනය කර ගැනීම සඳහා මේ ලෝකෙන් මිදීම සඳහා අවශ්‍ය දර්ශනය උපයෝගී කරගන්නට හිතේ කර්මන්‍යතාවයක් නැතුව එය අපිට දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ නිසා සිතෙහි කර්මන්‍යතාවයක් අපි ඇති කරගන්නට ඕනේ. ඒ කර්මන්‍යතාවය ඇති කරගන්නට තමයි අර බාහිර වික්ෂිප්ත වුණ මනස ඒකාග්‍රගත කරගන්නට අපි භාවනාවන් සිද්ධ කරන්නේ. අන්න ඒ විදිහට හිතේ භාවනාවකින් අපි සිත එකඟ කරගන්නකොට අපි දැනගෙන තියෙන්නට ඕනේ එකඟ වූ සිතින් දැකිය යුතු යථාර්ථය මොකද්ද කියලා. ඒ තමයි දුක්ඛාදී මේ ආර්ය සත්‍ය සත්‍ය ප්‍රතිවේදය කියලා කියන්නේ. ඒ කියන්නේ දුක පිරිසිඳ දැකීම ආදී මේ ආර්ය සත්‍ය ප්‍රතිවේදය. ඒකට දුක්ඛාර සත්‍ය ප්‍රතිවේදයයි කියලා කියන්නේ අපි නිරන්තරයෙන්ම නුවණ පැවැත්විය යුතු තැන මේ දුක පිළිබඳව නුවණින් දැකීම කියන දෙයට. දුක පිළිබඳව නුවණින් දකින්නට කියලා කියන්නේ සමුතිය තුල අපිට හැමදේම දුකයි කියලා හිත හිත ඉඳීම කියන තැන නෙමෙයි. මේ ලෝකයේහි පවතින යථාර්ථය පිළිබඳව නුවණින් කල්පනා කිරීම, නුවණින් අවබෝධ කර ගැනීම කියන දෙයි එයින් අදහස් කරන්නේ. මේ ලෝකයේහි ස්වභාවය තමයි පින්නතුනේ හටගත් ඇත්ත සෑම දෙයක්ම හේතු නිසා සකස් වූ සෑම දෙයක්ම හේතු නැති වෙනකොට නැති වී යන ස්වභාවය. අපි ඒක හඳුන්වනවා සංකත ලක්ෂණය කියලා. හේතු නිසා සකස් වූ දේ හේතු නැති වෙනකොට නැතිව යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට මෙන්න මේ සංකත ලක්ෂණය සහ මේ අනිත්‍යාදී ලක්ෂණ ධර්මයන්ගෙන් යුක්ත දෙයක් තමයි ලෝකේ යථාර්ථය නැතිනම් ලෝකේ තත අවිතත අනඤ්‍ය තත ස්වභාවය. ලෝකේ කවදාවත් වෙනස් වෙන්නේ නැති විපරීත නොවන ස්වභාවය තමයි මෙන්න මේ කියන ස්වභාවය. ඒ කියන්නේ හටගත්ත ධර්මය ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා කියන එක. ඒක මොහොතක් මොහොතක් පාසා සිදුවන යථාර්ථයක්. ඒ කියන්නේ අපි අද දවසේදී මහා පුද්ගල සංඥාවන් ගොඩක් ඇසුරු කළාට ඇත්තටම සිදුවන සිදුවීම තමයි මොහොතින් මොහොත හටගත්තු ධර්මයන් ඉතුරු නැතුව නැති වෙන එක. ඒක අපි අපේ ජීවිතයේ අභ්‍යන්තරයට ප්‍රවේශ වෙලා ටිකක් කල්පනා කරලා බැලුවොත් පිනතුනේ ඔබ අද ඇසුරු කරන්නේ ආයතන හයක්. මොනවාද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හය. ඉනොත් ඔබ වැඩිපුරම ඇසුරු කරන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ දේවල් ප්‍රධාන කරගෙන මනස මෙහෙවීමෙන්. ඒ කියන්නේ ඇසෙන් ගත්ත අරමුණක් ගැන ඔබ කල්පනා කරනවා. එක්ක අහපු දෙයක් ගැන ඔබ කල්පනා කරනවා. එක්ක විඳපු දෙයක් පිළිබඳව දිවෙන්, නාසයෙන්, කයින් විඳපු දෙයක් පිළිබඳව ඔබ කල්පනා කරනවා. මේ ටික ගැන කල්පනා කරන්නේ නැතුව ඔබට හිතන්න පුළුවන් ද වෙනත් දෙයක් ගැන? ඔබ හිතන්නේම මේ දේවල් ටික ගැන. එතකොට දැන් අපි නුවණ පවත්වන්න තියෙන්නේ අපි මුළු ලෝකයක් කියලා ලොකුවට හිතාගෙන හිටියට ඇත්තටම මෙන්න මේ හය තැනක තමයි අපි නුවණ උපද්ද ගන්නට අවශ්‍යයි. මේ හය තැනක. එතකොට අපි ඇහැ පිළිබඳව අපි නුවණ උපද්දගෙන තියාගන්නට ඕනේ. ඇහැ පිළිබඳව කොහොමද අපි නුවණ උපද්දගෙන තියෙන්නේ? පිනතුනි බලන්නකෝ අද අපි ඇහැ පිළිබඳව කොහොමද අද අපි දකින්නේ කියලා. අපි දකින දේ තමයි අපිට ඇහැක් තියෙනවා. ඒ ඇහැට අපිට ලෝකේ ඕන තරම් රූප දකින්න පුළුවන්කම තියෙනවා. මේ ලෝකේ ඉන්න මිනිස්සු, සත්තු, ගෙවල් දොරවල්, වටින දේවල්, නොවටින දේවල් ලස්සන කැත දේවල් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට තමයි අපි ඒ ඇස සහ රූපාදී ධර්මයන් පිළිබඳව අපි කල්පනා කරගෙන ඉන්නේ. දැන් මෙන්න මෙතන මේ දකින්න දේට වඩා ඔබෙන් ගිහිල්ලා නැතිනම් ඊට වඩා අපි ටිකක් එහාට ගිහිල්ලා අපි නුවණින් යමක් දකින්නට අවශ්‍යයි. මොකද්ද අපි නුවණින් දකින්නට අවශ්‍ය වෙන දේ? පින්නතුනේ අපි නුවණින් දකින්නට අවශ්‍ය වෙන්නේ එතන තියෙන යථාර්ථය. ඒ යථාර්ථය තමයි ඇහැට කවදාවත්ම පුළුවන් කමක් තිබුණේ නැහැ ලස්සනයි කියන රූපය ඒ විදිහටම ලස්සන විදිහට රූපය ගෙනත් දෙන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. ඒ වගේම කැත විදිහට රූපයක් ගෙනල්ලා දෙන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. වටින දෙයක් විදිහට රූපයක් ගෙනල්ලා දෙන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. නොවටින විදිහට ගෙනත් දෙන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. එහෙනම් රූපේ ස්වභාවය මොකද්ද? පින්නතුනේ රූපයේ ස්වභාවය කොටින්ම සරල ලෙසම කිව්වොත් වර්ණ සටහනක් විදිහට ඇහැට ආවා. වර්ණ සටහන් මාත්‍රයක් විදිහට ඇහැට පතිත වුණා. ඒ වර්ණ සටහන හතගෙන ඉතුරු නැතුව නිරුද්ධුණා. ඒක තමයි ඇහි තියෙන රූපයේහි තියෙන ස්වභාවය බවට පත් උනේ. දැන් ඇහැ ගැන නුවණින් ඉන්න ඔබ දැකිය යුතු ඇත්තම ඇත්ත කතාව ඔච්චරනේ. ඇත්තම ඇත්ත ස්වභාවය තමයි ඇහැට පේන්නේ පාට ටිකක්. ඇහැට පේන්නේ වර්ණ සටහනක්. ඒතකොට වර්ණ සටහනක් පේනකොට ඔබ දැනගන්නේ මොකද්ද? අපි දැනගන්නවා අපි ආශ්‍රව සහ කෙලෙස් මගින් උපදවන ආශ්‍රව කියන්නේ හිතේ බොහෝ කල් සිට පවත්වපු නිමිති විදිහට ඉතුරු කරගත්ත කෙලෙස් ධර්ම. එතකොට අපි දැනගන්නවා මේ ඉන්නේ අම්මා මේ ඉන්නේ තාත්තා මේ ඉන්නේ ගෙවල් දොරවල් මේ ඉන්නේ ආන වාහන මේ මිනිස්සු කියලා අපි දැනගන්නවා. පින්නතුනේ කවදාවත් ඔබට බෑ ඉන්න මිනිස්සුયો දකින්නවා කියලා ජීවත් වෙන මිනිස්සුયો හැට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේක ටිකක් වෙනස් කතාවක් විදිහට ඔබ බලයි මොකද්ද මේ කියන කතාවේ තේරුම කියලා. ඇයි මේ ජීවත් වෙන මිනිස්සෙක් ඇහැට දකින්න බෑ කියලා කිව්වහම. පිටතේ ඔබ ඇහැට දකින්නේ වර්ණ සටහනක් විතරයි. වර්ණ සටහනක් ඔබ ඇහැට දකින තැනක ඔබ මේ ජීවත් වෙන මිනිස්සෙක් කියන එක දැනගන්නවා. ඒක දැනගන්නේ ඔබ හිතෙන් හැම වෙලාවකදීම උපද්ද ගන්න ආශ්‍රව සහ සංකල්ප ටිකකින් තමයි ඔබ දැනගන්නේ. කවදාවත් බෑ ඇහැට ජීවත් වෙන මිනිස්සෙක් දකින්න. ඒක හරියට අපි නිතර මතක් කරන දෙයක් තමයි යන වාහනයක් ඇහෙන් දකින්න බෑ වගේ. ඔබ ඇහෙන් දකින්නේ එක තැනක තියෙන වාහනයක්. මොකද එකම වස්තුව තැන් දෙකක තියෙන්න පුළුවන් කමක් නැත්තේ. එතකොට එක තැනක තියෙන වාහනයක් අපි දකිනකොට තැන් කීපයක තියනවා කියලා අපි කල්පනා කරලා මේ ටික ඔක්කොම එකතු කරලා මෙතන තිබුණ වාහනේ මේ යනවා කියලා අපි යන වාහනයක් දකිනවා කියලා දැනගන්නවා. හැබැයි අපි දැනගන්න දේ අපි හිතන්නේ අපි දකින දේ කියලා. හැබැයි අපි දැකලා තියෙන හිත වේගයෙන් ඒ ඔස්සේ අරමුණු අරගෙන ග්‍රහණය කර ගැනීම නිසා යන වාහනයක් දකිනවා කියලා හිතාගෙන ඉන්නවා. ඇත්තටම දකින්නේ එක තැනක තිබෙන වාහනයක්. අන්න වගේ තමයි ඇහැට මිනිස්සෙක් ජීවත් වෙනවා පේන්නේ නැහැ. පේන්නේ වර්ණ සතහන් මාත්‍රයක් පමණයි. වර්ණ සතහන් මාත්‍රයක් පමණක් පෙනෙන තැනක අපි සත්වයක් පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා කල්පනා කරලා තියෙනවා. එතකොට ජීවත් වෙන සත්ව පුද්ගලයා කොහෙද ඉන්නේ කියලා හිතුවාම මේ එළියේ ලෝකෙ ඉන්නවා කියලා තමයි අපි අසුරු කරන්නේ. අන්න ඒකට තමයි කර්ම සහ කෙලෙස් සකස් කරගන්නවා කියලා කියන්නේ. එතකොට කර්ම සහ කෙලෙස් සකස් කරගන්න බව අපේ ජීවිතය නම් පින්තුනේ මෙන්න මේ කර්ම කෙලෙස් සකස් කරගන්න නැති තැනට තමයි බුදුරජාණන් වහන්සේ මඟ දේශනා කළේ. ඒ සඳහා තමයි අප භාවිතා කළ යුතු වෙන්නේ අපේ මනස මේ ධර්මයේ පිරිසිදු දැකීම සඳහා. දැන් අපිට තියෙනවා දකින්න නුවණින් සම්මර්ෂණය කරන්න දෙයක්. ඒ තමයි ඔබ ඇහැ පිළිබඳව දැනගන්නට ඕනේ. ඔබ රූපය පිළිබඳව දැනගන්නට ඕනේ. අපි රූපය පිළිබඳව හිතාගෙන ඉන්නේ මේ විදිහේ මිනිස්සු ගෙවල් දොරවල් වටින නොවටින දේවල් පේනවා කියලා. එහෙනම් රූපයේ හැම දෙයක් තිබුණේ නැහැ. රූපය මොහොතින් මොහොත හටගෙන ඉතුරු නැතුව නැති වෙන කය ධම්ම, වය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධම්ම ස්වභාව වුණ රූපේකුයි තිබුණේ. එබඳු වූ රූපය පිළිබඳව අපි පුද්ගලයෙක් විදිහට දකින බව තමන්ගේ හිත පැත්තෙන් උපද්ද ගත්ත නේද කියන එක ඔබට දකින්නට පුළුවන් නම් දැන් හිතේ තියෙන සංකල්පයට පැවැත්මක් රූපේ පැත්තේ හමු නොවනකොට පින්තුනේ ඔබට ඒ පිළිබඳව නිමිති ඇති වෙන්නේ නැහැ සත්‍ය පුද්ගලය එළියේ ජීවත් වෙනවා කියලා. දැන් ඇලෙන්න සහ ගැටෙන්න පසුබිම වස්තු උපදින්නේ නැති තැනට යනකම් ඔබට මේ ප්‍රතිපදාව භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට මෙන්න මේ විදිහට ඔබ භාවිතා කිරීම කියන දේ, මනස භාවිතා කිරීම කියන දේ පිළිබඳව සලකා බැලුවොත් ඔබ මනස භාවිතා කළ යුතු වෙන්නේ ඔය විදිහට මේ ස්පර්ශ ආයතන 6 පිළිබඳවම නුවණින් දැකලා මේන් හිත නිදහස් කරගන්නට. එතකොට මෙන්න මේ ආයතනයන්ගෙන් හිත නිදහස් කරගන්නකොට අපේ හිත ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරන තැනට පත් කරගන්නට අපිට පුළුවන්කම තියෙනවා. එතකොට තමයි ප්‍රහාණය කරගත යුතු සමුදේ ධර්මය ප්‍රහාණය බවට පත් වෙන්නේ. මොකද හිතේ ඇලෙන්න දේවල් නැහැ. ඇලෙන්නේ පුද්ගලය වටින නොවටින වස්තු එළිය හම්බුනොත්නේ දැන් එළිය හම්බෙන්නේ නැත්නම් අපිට පේනවා නම් මේ ආශ්‍රව ටිකකින් උපද්දන දෙයක් හැටියට බාහිර එහෙම යථාර්ථයක් නැහැ කියන එක පේනවනම් දැන් ඇලෙන්න ගැටෙන්න වස්තු හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඇලෙන්න ගැටෙන්න පදනමක් නැති වෙලා තියෙනවා. මෙන්න මේ තැනට තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ ආර්ය වංශ ප්‍රතිපදාව අපට දේශනා කළේ. ඒ නිසා ඔබත් මේ ආර්ය වංශ ප්‍රතිපදාව තුළ හික්මෙන ඔබේ ජීවිතය අල්පේච්ඡ සන්තුෂ්ඨ ආදී ගුණයන්ගෙන් පුරාගත් ජීවිතයක් බවට ඔබත්පත් කරගන්නට කියලා මේ නිකිනි පුර 15ක පොහොය දවසේදී ඔබට සිහිපත් කරනවා. කල්පනා කරගන්න මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගත්තා. මේ සියලු කුසල් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතුම උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතු පාරමිතාවක් වේවා කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං. ඒ වගේම ඔබ සියලු දෙනා නම් මේගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ